අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සැසිවාරය ආරම්භ කරමු අනිකුත් ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් ඊට පස්සා ලැබෙන විදියට සභාගත කරන විදියට අපි සාදර වෙමු ඒ අතර වාරේ පාසක මහත්තයා ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මම මුලින්ම වම දකුණ කියා මදක් වේගයෙන් විනාඩි 5ක් පමණ සක්මන් කළෙමි. ඉන්පසුව වේගය මදක් අඩු කර ඔසවනවා තබනවා යනුවෙන් සිතා සක්මන් කළෙමි. මම මෙහිදී පාදයේ එසවීමටත් පෙර පාදයට සිත යොමා සිතේ නියෝගය මත පාදය ඔසවන්නට සලස්වයි. එම නිසා මගේ සක්මන බෙහෙවින් සෙමින්ය. පාදය ඔසවන විට පාදයේ බරගතියත් ඉදිරියට ගමන් කරන විට පාදයේ සැහැල්ලු ගතියත් මම නිරීක්ෂණය කළෙමි. ඔසවන විට බිම පතිත වී තිබෙන අනෙක් පාදයට බර වැඩි වී බිමට තද වෙන ගතියද නිරීක්ෂණය කළෙමි. විනාඩි 10ක් පමණ සතිමත්ව සක්මන් කරන විට නාසිකාග්‍රයේ සියොම් නලියන ගතියක් දැනේ. ටික වේලාවකින් එය නලල දෙසට විසිරී යයි. ආනාපාන භාවනාවේදී හුස්ම රැල්ල සියුම් වන විටද එවැනිම දැනීමක් ඇතිවේ. මගේ අවධානය නාසිකාග්‍රයටත් පාදයටත් වරින් වර යොමු කරයි. එය සතියට බාධාවක් නොවේ. ඒ සක්මන අතරතුර වෙනත් සිතිවිලිත් ඇති වී නැති වී යයි. මගේ සක්මන් භාවනාව නිවැරදිද? සක්මනේදී ඇතිවන අමතර සිතිවිලි අඩු කර ගැනීමට උපදෙස් ලබා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය පතමි. මම හිතන්නේ ඊයේ අවසාන වාක්‍ය නැත්නම් අවසාන ඉල්ලීම ගැන බලනකොට ඊයේ ධර්මදේශනදී මම කීප වතාවක් මතක් කරා එන හිතවිලි නතර කරන්න නගලන්න ගියොත් හිතවිලි වැඩි වෙනවා. ඒ වෙනුවට කරන්න තියෙන්නේ තමන් බලන අරමුණේ විස්තර බාඩිපුර බලන එකයි. ඒත් ඒක මම දැන් තුන් සැරයක් විතර අවධාරණය කරා. ඒනට ඒක සාමාන්‍යයෙන් ඇහෙන්නේ නැහැ මේ වාක්‍ය. ගෝධනෙක් හිතනවා හිතවිලි නතර කරන්න වෙනමම ජපමන්ත්‍රයක් ඇති, කහනූලක් ඇති, වෙනම සූත්‍රයක් ඇති කියලා. මොකක්වත්ම නැහැ. දැන් ওই ධර්ම විදිහට පේන වෙලාවදී වම තිනකොට වමේ විස්තර වැඩිපුර බලන්න, දකුණේ විස්තර වැඩිපුර බලන්න, වැඩි වැඩි පියවර ගානක් බලන විදිහ කරන්න. දැන් පොට අහුවෙලා තියෙනවා. ඒකමයි ක්‍රමය. නමුත් ඊට ඉස්සෙල්ලා කොටසේ අවධානය යොමු කරත් රචනයේට ඒකෙදී මේ චේතනාව ඉස්සර වෙලා ක්‍රියාවල් සිදුවෙන බව වටහාගෙන කතා කරනවද නැත්නම් මේ පොතේ තියෙන එක කරන්න උත්සාහ කරනවද කියන සාධාරණ සැකයක් එනවා. ඒ රචනා විලාසය දිහා බලනකොට ලියලා පාවිච්චි කරලා තියෙන වචන දිහා බලනකොට පසු පසු හරියට අහුවෙන වාක්‍යයක තියෙනවා මම පීවර ගන්නකොට පීවරෙත් සටහා මේ අවධානය නාසිකාග්‍රේ අවධානයට යොමු කෙරේ කියලා ලියලා තියෙනවා. එතකොට මේ තමන් මේ කරනවා වගේ කරන දෙයක්ද කෙරෙන දෙයක්ද කියන එක අවධානය යොමු කරනවා කියන පැත්තට බරවල තමයි ලියලා තියෙන්නේ. ඉතින් ඒකෙදි හිතා ගන්න අමාරුයි මේ යෝගාවචරයා මේ වගේ වෙලාවල් වලදී චේතනාපූර්වක මෙතෙන්ට අවධානය යොමු කරනවා මෙතෙන්ට අවධානය යොමු කරනවා ආදි වශයෙන් භාවනාවට අනවශ්‍ය ඇඟිලි ගැසීම් කරනවාද කියන තැකය මේ වචන වලින් දුර වෙන්නේ. ඒක නිසා මේ ලියලා තියෙන එක කැමැතිද කියන්නේ ඒ පියවරක් පියවරක් පාසා එසවීමේ කැමැත්ත සහ එසවීම යැවීමේ කැමැත්ත සහ යැවීමේ ක්‍රියාව හිතලා කරන එකක්ද නැත්නම් කරගෙන යනකොට Tamanට අත්දකින්න පේන එකක්ද කියන එක හරි වැදගත් මේ හිත යන දිහාව තීරුම් ගන්න. කැමැතිද ඒකට කට උතර දෙන්න සබාවට. මේ ලියපෙකන. එව නැත්තම් මං ඉල්ලා හිටිනවා. ඒක පැහැදිලි වෙන විදිහට ලියන්න මේ සකර්මක වාක්‍ය මේ වාක්‍ය සකර්මක වාක්‍යයකින්ද අකර්මක වාක්‍යයෙන්ද ලියන්නේ කියන එක. මේ මේ පඬිතුකම් කිව්වට මට තේරෙන්නේ නැති මගුලක් මේ භාෂාව ව්‍යාකරණ කියන මට තේරෙන්නේම නැහැ. ඒ මේ කියන දෙමලේ තේරෙන්නේ නැත්තම් මම චෝදනා කරනවා. මට කියන්න මේ ඒ මම හිතලා পায় තියනවද නැත්තම් পায় තියෙනකොට හිතලයි තියන්නේ කියන එක වැටහෙනවා. කකුලයි නාසිකාග්‍රය දෙක වැටෙනකොට මම අතෙන්ට ඵලයන් මෙතෙන්ට ඵලයන් කියලා අවධානය යොමු කරනවද අවධානයේ විසින් අතෙන්ද මෙතෙන්ද යනවද කියන මේ කාරණාව පැහැදිලි නැත්නම් අමාරුයි මේ ප්‍රකාශය පිළිබඳව විග්‍රහයක් කරන්න. ඒක යෝගාවචරය හරියටම කියන්න ඕනේ මේ කරන දෙයක්ද කෙරෙන දෙයක්ද. කෙරුවද කෙරුණද බැලුවද පෙනුණද ඇහුවද ඇහුණද හිතුවද නිකන් හිතුණද අන්නේ ඒ ඒ වෙලාසය ඒ මේ සකර්මක අකර්මක ભેදය තේරුම් ගත්තේ නැත්නම් අර්ථ ඡායාවේ පැහැදිලි වෙනසක් ඇති වෙනවා. ඒක අනිත් දවසේ ලියනකොට ක්‍රියාවත් වෙන්නේ කියලා මම ඉල්ලනවා. නමුත් දැන් ඉදිරියපත් වෙනවා නම් මට තවත් මට ඕන කරන දේ විස්තර කරලා දෙන්න පුළුවන්. ඉදිරියපත් වෙන්නේ නැත්නම් මම මෙතනින් මේ ප්‍රශ්න පිටිබඳව වෙලා ගන්න එක නතර කරනවා. ස්වාමීන් වහන්සේ පාදය ඔසවනකොට මම හිතලම පාදය ඔසවනවා. නමුත් නාසිකාග්‍රයට හිත යොමු වෙන එක ඉබේම සිදු වෙන්නේ. ඒ නිසා පළවෙනියෙන් කියපු වාක්‍යයේ ඒක වැරදි අදහසක් කියලා මතක තියාගන්න. পায় ඊයේ දවසේම පරිය දේශනාවේදී මතක් කරේ සක්මන අනායාසයෙන් වෙන්න දීලා වෙන දේ බලන්න. එතකොට මේ পায় ඔසවණ්ඩයි තබන්න ගියොත් එහෙම අපි එකට ඇඟිලි ගසීම් කළොත් නිරීක්ෂණයක් දුර්වලයි. ඒක නෙවෙයි භාවනාව කියන්නේ. ඒ නිසා හිතාමතා කරන දේවල් දැන් පය ඇවිදින එක නම් කොහොමද හිතාමතා තමයි කරන්නේ. නමුත් ඒකට හිතලා ඔසවන්නයි තියන්නයි ගියොත් බලහින් එකනට තියෙන හරිම કૃතිමයි කියලා. ඉතින් ඒක නතර කරන්න තමයි ඊ ගොඩාක් විස්තර කරලා දුන්නේ ආනාපානය හෝ අනායාසින් වෙන්නයි. සක්මන්ට වෙන්නදලා බලාගෙන. හොඳමයි කරනවා. එතකොට ඒකෙන් එහෙම කිව්වහම වැටහෙනවද මේ වැරද්ද මේකයි ඊට පස්සේ කළ යුතු නිවැරදි මේකයි කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. කියන්න බෑනේ නිවැරදි වටහාගත් ආකාරයට. සක්මනට ඉබේ යන්න ඇරලා ඒ දෙස බලාගෙන ඉන්න. ඔය එතකොට වම තියෙනකොට වම තමන් අඳුරගන්නේ ඒ පොළොවට වදින ස්වරූපයෙන් ප්‍රායෝගිකව එහෙම නැතුව මේ වම තියෙනවා කියලා හිතලා මෙනෙහි කරනවා මොලක්වත් නැහැ. යන්න ඇරලා ඒක දිහා බලائیں. ඉතින් එතකොට තමයි භාවනාව හැදෙන්නේ. ඒකට කොච්චර කල් යනවද බලන්න සක්මන හුරු වෙන්න ඕනේ. පිට කෙනෙක් Taman දිහා බලා ඉන්නවා කියන සබකොල නැති වෙන්න ඕනේ. ඒකල ඒකට නිසිනින්ද යන්න දෙන්න දැනට සිද්ධි වෙන්න හුරු වෙන්න ගොඩාක් කල් යනවා. ඒකයි අපිට මේ අර මේ නේවාසික භාවනාවක තියෙන වටිනාකම එකම තැන බොහෝ වෙලා සක්මන් කරලා කරලා කරලා ඒක අනායාසයෙන් කෙරෙන දෙන්න පුළුවන්. නමුත් ඒක දන්නේ නැත්නම් මේකටයි මේ භාවනා කරන්න කියලා ඉතින් කොච්චර කෙරුවත් අරකට ඇඟිලි ගැසීම් කරනවා චේතනාත්මකව. පුළුවන් තරම් අඩුකරනද අඩු කරලා සිදුවෙන දේ බලන්න. එතකොට කකුලට පය තියාගෙනකොට නාසිකාගට හිත යනවනම් තමන්ට වැදගත්ම දේ තමයි ඒ හිත නාසිකාග්‍රයට ගියාට දැනගත්ත ගමන් ඕනම වෙලාවක තමන්ගේ ඒ වෙලාවට මූල කර්මස්ථානය වෙන පයට ගන්න පුළුවන්කම තියෙනවයි කියලා හිතනවද නැත්නම් ඕනකම තිබුණත් ගන්න බැරිද? ඕනකම තිබුණත් ගන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම ලියවෙන්න ඕන. මට ඒ වෙලාවේ නාසිකාග්‍රේ නලියන ගති වැටුණා. හිතවිලි තේරුණා, සද්ද ඇහුණා. ඒ වුණාට ඒක දැනගත්ත ගමන් මගේ හිත ඉබේම එක්ක වම දකුණට එනවා. නැත්තම් කරදරකින් තොරව වම දකුණට එන්න පුළුවන් ගතිය. නැවත ගන්න පුළුවන් ගතිය අපේ ජම්ම උරුමයක්. අපි මේක දන්නේ නැති නිසායි ඔය එනේන පොඩි පොඩි බාධාවල් වලට ඔච්චර හිත නරක කරගන්නේ. බාධාවල් එනවා තමයි ගෙදිට මේ ගේට්ටුව කඩාගෙන කියන්නේ නැතුව. මොන තරම් ආවත් ඕනම වෙලාවක සාමාන්‍ය මට්ටමේ භාවනා කරපු කෙනෙක් පවා පිළිගනීවි. ඒ කරදර තිබුණාට Tamanට ඕන නම් ආනාපානෙට මූල කර්මත්තාන්න. මෙතන වම දකුණ ගන්න පුළුවන්. අන්නේ බව ලියන්න තරම් අවධියක් තියෙනවා එයාට භාවනා වශී වෙලා තියෙනවා. කොහෙන් ඇවිල්ලා පාරෙන් පිටපොතට ඇදලා දැම්මත් ඒ රතාචාර්ය දන්නව රතී ආපහු පාට ගන්න හැටි. ඉතින් බුදුරජාණන්සේ කියන මේ මිනිහට විතර රතාචාර්ය කියන්න පුළුවන් වෙන්නේ මේ වෙලාවේදී රතේ හසුරව ගන්න බැන්නම් එයා නිකන් තෝන්ලනු අල්ලන්න දාන්න මිනිහෙක් විතරයි කියලා. සචේ uppajjati කෝපං රතං භන්තංව ධාරේ. බ්‍රහාන්ත රතයක් නතර කරගන්න ආසේ පාරෙන් පිටපයින් හදනකොට නැවත වාරට ගන්න පුළුවන් මිනිහට මම කියනවා රතාචාර්යවරයයි කියලා. නැත්තම් ඒ වෙලාවේදී තක්මුක් වෙනවා නම් එයා නිකන් තෝල්ලන්නු අල්ලන කෙනෙක් විතරයි. ඒ භාවනා කරනකොට ඒක අත්විඳිනවා නම් මේ ආනපාන කරන වෙලාවකෝ සක්මන් භාවනා කරනකොට සද්ද ඇහෙනවා වේදනාව වෙනවා. හිතවිලි වලින් පිට යනවා. නමුත් ඒ බව දැනගත්තට පස්සේ එක්ක හිත ඉබේම මූල කර්මස්ථානට එනවා. නැත්තම් නැවත මූල කර්මස්ථානට ගැනීමට මට හැකියාව තියෙනවා. ඇස් බැල්මේ තියෙන මූල කර්මස්ථානේ කියන එක ලියන්න තරම් වටින දෙයක් ඒක. පොත් ලියන කමඨාන් සුද්ධ කරනකොට ඒක තියෙනවනම් ලියන්න තරම් වටින එකක්. මොකද ඒක අපි මෙතෙක්කල් භාවනා කරපු එකේ සාරේ හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී ආශ්වාස ප්‍රාශ්වාසය බොහෝ විට තුනිවට දැනෙන අතර අයහත් වාරයකට පසු ආශ්වාසය පමණක් බොහෝ විට හැඟී යයි. සංසොන් මනසකට එළඹීමට හැකියාව උදාවේ. අවකාශයක් බඳු නිල් හෝ දම් හෝ තද රෝස පැහැති පසුබිමක් පිළිඹු වේ. සමහර විටක මෙම පසුබිමෙහි වලාකුළු වලලු ගමන් ගන්නා ආකාරයට මද චලන ඇතිවේ. ගත සැහැල්ලු වී යම් විටක නොතේරෙන තත්වයටද පත්වේ. ඊයේ සවස ධර්මදේශනාවේදී ස්වාමීන් වහන්සේ වෙත අවධානය යොමු කර සිටියේදී දිදුලන සුදු පැහැති රශ්මි ධාරා පටලයක් උඩුකය අවට දැක්කෙමි. ඒ මොහොතේම අනෙක් අය දෙසට ඇස් යොමු වෙද්දී ඒ අයටද එම දිදුලන රශ්මිය ඇති බව වැටහුණි. දහදොළොස් දෙනෙක් අතරට පමණ ඇස් යොමු කිරීමේදී දීප්තිමත් බව සිහින් වී දුර්වල විය. නැවත මාගේ අවධානය ස්වාමීන් වහන්සේ වෙතට යොමු කළෙමි. තප්පර 15ක් 20ක් පමණ 20කින් පමණ නැවතත් එම දීප්ති ධාරාව යතහ පරිදි දිස්විය. දීප්තිය පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට වෙනස් වී ඇතැයි හැඟුනි. මෙය ධර්මදේශනාව අවසන් වෙන තුරු තිබුණි. මුලදී මෙම අත්දැකීම ධර්මදේශනාවට බාධාවක්සේ හැඟුණද පසුව එම తত্ত্বය මගහැරුණි. එම ධර්මදේශනාව මීට පෙර මට ඇති වූ මේහා සමාන අත්දැකීම් වලට පිළිතුරු සපයා ගැනීමට අත්වැලක් වුණි. එදිනෙදා ජීවිතයේ නොවිඳින මෙවැනි අත්දැකීම් වූ විට සෑම විටකම ඒ දෙස බලා සිටියා මිස ඒ ඔස්සේ යාමට කිසිසේත් නොසිතුවෙමි. මාර්ගය හා අතුරු මාර්ග හඳුනා ගැනීමට සිත තුලින්ම ශක්තියක් සහ අවබෝධයක් එන බවක් හැඟී ගොස් තිබේ. මෙම ක්‍රියාමාර්ගය උචිතද? එසේ නැත්නම් මෙවැනි අවස්ථාවලදී අනිවාර්යෙන් කමඨහන් පිරිසිදු කර ගැනීමක් අවශ්‍යද? කාරුණිකව මට පහදා දෙන්න ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. මේකේ ලියලා තියෙන විස්තර අනුව බැලුවොත් තමන් බලන රූපේ සාමාන්‍ය හැට පේන්නේ නැති මොනවද පේනවා වගේ සඳහන් කරලා තියෙනවා. ඒක පුදුලෙන් පුදුලට වෙනස් වෙනවා. ඒක පේන්නේ නිකන් හරියට බලනකොට වෙන කෙනෙක්ගේ තියෙන අවුරයක රස්මාලාව බලන්න පුළුවන් කියලා. නමුත් ගොඩක් වෙලාවට වෙන්නේ තමන්ගේ හිතේ පුද්ගලයා කෙරේ දක්වන ආකල්පය තමයි මේ රත්මාලා මාර්ගයෙන් බුදුරස් කියලා අනම් මනම් පේන්න තියෙන එක පිස්සු ඇතුණාට පස්සේ ලෝකෙටම පිස්සු වගේ තමයි හිතේ. ඒ ලෝකෙට පිස්සු නැහැ තමන්ට තමයි පිස්සු තියෙන්නේ. ඒ නිසා කරුණාකර මේ වගේ හිත තමන් නන්නත්තර කරන්න හදනකොට මම ඉන්නේ ඉඳගෙනද කියලා බලන්න. ඕටයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. ඒ නිසා අපිට নানা ආකාර දිබ්බ චක්කු දිබ්බ සෝත කියලා පිස්සු වටනවා. ඉතින් මට හිතෙනවා මම දැන් මම බැනුම් අහන වචනමයි කියන්නේ. මේක ලියලා තියෙන ගෑනු කෙනෙක් කියලා මට හිතෙනවා. සමහ වෙන්න ඉතින් මම පිරිමි කෙනෙක් නං. මොකද ඕ කන්නේම ඔය කෑම පැත්තටම යන්නේ මේ මම දැන් ඕන් නැති වැඩක් මම මේ අවසාන වශයෙන් විදියට සභාව උස්සනවා. මේ දකින්නකොට මේ Tamange හිත තමයි ඉස්සරහට ප්‍රොජෙක්ට් වෙන්නේ. ඉතින් ඒක සුදු පාට කහ පාට තියෙන කියන්නේ ඒකේ තියෙනව නෙවෙයි. මේ ඒකේ Tamange ආකල්ප. ඉතින් ඒවා කිසි පිටමද අපි සැරසුම් හදන්නයි පොත් ලියන්නයි ගත්තාම පිස්සු ඩබල් නේ. පිස්සු හොඳ එකනේ හැදෙන්නේ. මම මේ ඉඳගෙන ඉන්නවා කියන එක දන්නේ නැහැ මේ ආරය ළඟ සුදු ආලෝකයක් තියෙනවා මෙයා ළඟ කහ ආලෝකයක් තියෙනවා ආරයක නිල් ආලෝකයක් තියෙනවා මේ අපි එක එකනාද කෙරේ දක්වන ආකල්ප ඒක නිසා එව්ව ගැන ලියවිච්ච පොත් තමයි අද පුස්තකාල පිරලා තියෙන්නේ. මේක තන්නිකර තමන්ගේ හිත වෙන තැනකට වෙන වේලාවකට සහ වෙන කෙනෙකුට යොමු කරන පිස්සුවක් බව තේරුම් අරගත්තා නම් ගැලෝ මාර්ගය තියෙන්නේ මම ඉඳගෙන ඉන්නේ කියලා බලන්න පුළුවන් නම් අර ලයින් එක සම්පූර්ණයෙන් කඩලා ඉතින් මෙව භාවනා අත්දැකීම් මෙව භාවනා විශේෂ සුවිශේෂ අත්දැකීම් කියලා කියන්න ගත්තොත් මට කියන්නේ පිස්සු තමයි හැබැයි පිස්සු හොඳ එක නැත්තම් පිස්සු ඩබල් එක කරුණා කරලා මේ ගණ්ඩ හිත කායනුපසනාව. ඔය හැම දෙයක්ම මාර බලවේග. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේවා කියන්නේ ඇතුළු සමහරු මේ ස්වාමීන් වහන්සේට කිව්වම බනිනවා. මොකද ස්වාංශී ඊර්ෂ්‍යයි මේවා එයාට නැති හින්දා අපිට විතරක් තියෙන දැන්. එහෙමනේ හිතෙන්නේ ඉතින් ගන්න එක නා කනකොට කන්නේ රාත්තල් ගන්න දැනග නෙවෙයිනේ. ওই ස්වාමීන් කවදාකවත් එහෙම එකක් වෙලා නැහැ. ඉතින් ඒ ස්වාමීන් විශ්යයි අපිට දිබ්බ චක්කු පහල වෙනවට මට මේ රැස් වීදම පේනවා. චයෝ. ඉතින් මම මේ බණින්නේ මට තියෙන මොන නෑදෑකමටද කියලා මට තේරෙන්නේ නමුත් මට හිතෙනවා මේ ශාසනයක තියෙන මේ යථාභූත ඥානය කියන එකේ ගැඹුර අපේ හිත මොන තරම් වෙස් හඳිනවද කියලා. ඒක ලියලා සභාවක් ඒකට වට ගන්න හදන්නේ. ඔක්කොමලා years කිව්වනම් ඉතින් රජ වෙලා. ඒක මන්ට වෙලා තියෙන කවදාකවත් උතනදී කිසිම ගෞරවයක් කිසිම නම්බුවක් මොකක්වත් හිතෙන්නේ ළඟ හිටියනම් අත දිගහැරලා කන රත් වෙන්න ගහන්න හිතෙනවා. මේ මේ මොන පිසුර ගියත් මම ඉඳගෙන ඉන්න බව දැකපන් ආනාපානෙ දැකපන් වම දකුණ දැකපන් කියලා කියද්දි බලන්න කොහෙද යන්නේ කියලා. ඒක ලියලා තියෙනවා. පාර දනගෙන නොමාර දනගෙන යන්න ඕනේ කියලා. නැත්නම් මතු වුණාට පස්සේ ඔය වගේ දෙයක් එන්න ආවට පස්සේ අපේ තියෙන තර්ක ඥාන සියල්ලම බොළඳ වෙලා යනවා. පුදුමාකාර බොළඳ වීමක් වුණාට පස්සේ මේක මට විතරක් සුවිශේෂව හම්බෙච්ච එකක් කියලා ඉතින් තමනුත් ගාගෙන අනුන්ගෙත් ගාගෙන මට මට සාධාරණ දෙයක් තියෙනවා බුදුහාමුදුරුවෝ හිටියනම් මොනවා කියයිද කියලා. අවසරයි ස්වාමීන් වගේ නන් නෙවෙයි ප්‍රශ්නේ මම කිව්වේ ස්වාමීන් මේක මේ ධර්මදේශනාව අහගෙන ඉන්නකොට වෙච්ච දෙයක් භාවනාව මොනවා මොනවා වුණත් මොනවා වුණත් මට පේන්නේ මට තියෙන පිස්සුවේ ස්වභාවය තමයි. What you see that you are. Wherever you go there you are. ඉතින් ඒක දන්නේ නැතුව දැන් ඒක පිළිබඳ විස්තර බලලා වෙන කට්ටියත් එක්ක සංසන්දනය කරලා මේ රිසර්ච් එක දිහා බලනකොට සාමාන්‍ය පිස්සුවක් කියන්න බෑනේ. පිස්සු ඩබල් කියලා නේ කියන්න වෙන්නේ. මම එච්චරයි කියන්නේ. මේක ඕන වෙලාවක වෙනවා. වැසිකිළියක ඉඳගෙන උනත් ඉන්න වෙන්න පුළුවන්. බත් කන උනත් වෙන්න පුළුවන්. කරුණා කරලා බලන්න මේක තමන් ඉන්න ඉරියව්වට සම්බන්ධ කරලා මේක මේ මනෝ විකාරයක්ද එහෙම නැත්නම් අත්දකින්න පුළුවන් දෙයක්ද ඇස්පන අපිට දෙයක්ද කියලා. මේක ප්‍රතික්ෂේප කරන්න එපා. ප්‍රතික්ෂේප කරන්න අයිතියක් නැහැ. මොකද දිබ්බ ජකු කියලා ඥානයක් තියෙනවා. දිබ්බ දෝත කියලා ඥානයක් තියෙනවා. නමුත් ඒක හරිද වැරදිද කියලා දැනගන්නේ Tamanට නැවතත් අරමුණට එන්න පුළුවන්කම තියෙනවා මේක සත්‍යයක්. නෑ මේකට ගියොත් මේක නැති වෙයි මේකට ගියොත් මේක නැති වෙයි කියනවා නම් අර වඩා හොඳ දේ තමයි කය. මොකද ඒක උරගා බලන්න පුළුවන් දෙයක්. මේක සමහරට මන විකාරයක් වෙන්න පුළුවන්. මම නම් වැඩි බර තියෙන්නේ මම කතා කරන විදිහට තේරෙනවත් ඇති මනෝ විකාරයක් කියන පැත්ත තමයි මම දාන්නේ. ඒක මේ බුදුහාමුදුරන දිබ්බචක්කු තිබුණ නැහැ කියන්නේ නෙමෙයි මම මේ හදාන්නේ. භාවනා කරනකොට දිබ්බචක්කු වෙන්නේ නැහැ කියන්නේ නෙමෙයි හදන්නේ. ඒක පුළුවන් තරම් සැක කරන්න. පුළුවන් තරම් අව탁සේරු කරන්න. ඒකට යථාභූත ඥානය කියන්නේ. නැත්තම් මේ පාර දිගේ පරිණිරල උන්ට ඉනිමම් බඳින්න ගත්තොත් කොහෙන් කෙලවර වෙද කියන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ නිස්සරණ වනයේට නිස්සරණය සොයා ආ පළමු වතාවය. භාවනාවටද ආධුනිකයෙක් මි. පළවෙනි දින සවස් වන විට පරයන්ක භාවනාවේ යෙදී සිටියේදී හුස්ම නොදැනී යන ස්වභාවයක් ශරීරය නොදැනී යන ස්වභාවයත් මොහොතකට දැනුනි. මා ඒ අත්දැකීමට ප්‍රිය කළ හේයින් මා එම අත්දැකීම පසුපස නැවතත් හඹා ගියෙමි. නමුත් එය විඳ ගැනීමට නොහැකි වුනි. සිත ව්‍යාකූල විය. දෙවෙනි දින ඔබ වහන්සේගේ ධර්මදේශනෙන් පසුව සක්මන් භාවනාවේදී සිත එකඟ කර ගැනීමට හැකි විය. එනම් සක්මන විස්තර වශයෙන් හා සම්පූර්ණ වශයෙන් සිත පිහිටුවා ගත හැකි විය. මෙහිදී පාදයේ විනුඹේ සිට ඇඟිලි දක්වා ඇතිවන ස්පර්ශ හා වේදනාවද කකුලේ පේශිවල ඇතිවන දැනීම් වේදනා විස්තර වශයෙන්ද සම්පූර්ණ වශයෙන් මා සක්මනේ නියලී සිටින බවද හැඟුනි. මේ වන විට සිතෙහි අනාගත හෝ අතීත සිතිවිලි කිසිත් නැති බවත් වර්තමානයේ පවතින හිස් බවත් දැනෙන්නට විය. ඇත්තෙන්ම කාම රාග පටිඝ සම්බන්ධ සිතිවිලි මගේ සිතේ නැත යන්න හොඳින් දැනගත්තේය. පංච නීවරණ ධර්මද මේ වන විට අල්ප වශයෙන් ප්‍රකට වී ඇත. එනම් නිදිමත ගතිය ය මේ සියලු දේ ඔබ වහන්සේගේ දේශනාව ඇසීමෙන් පසුව අවබෝධ වුණ ලද්දක්ය. ඊයේ රාත්‍රියේ සිට අද අලුයම දක්වා භාවනාවේදී සිත ප්‍රමෝදයෙන් ප්‍රීතියෙන් පවත්වා ගත හැකි විය. කුසලයන් හෝ අකුසලයන් සිදු නොවන සිතක් සමග කාලය ගෙවීමට හැකියවීම භාග්‍යයක් කොට දකිමි. මෙහි යම් වරදක් වේද පාදා දෙන්න. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය ලැබේවා උතුම් නිවනින් සැනසේවා. මම දැන් බැලුව බැලමට නම් මට එහෙම කියන්න වැරද්දක් නැහැ. නමුත් අත්දැකීම අඩු බව නැත්නම් තාම මෝරලා නැති බව පේන්න තියෙනවා. නිසා යම් හේකින් බාධාවකින් තොරව මේ අත්දැකීම් නැවත නැවත ලැබීමට කරුණු කාරණා සැලසෙනවද අන්න ඒ විදිය කරන්න. මෙහෙමම මේක මේ ලැබිච්ච අත්දැකීම හොඳට පටල වෙන්න අරින්න සාක්ෂාත් කරන්න වෙන්න අරින්න මේ එතකොට අත්දැකීම් බරගතිය වැඩි වෙනවා මේ පළවෙනි පළවෙනි දේවල්නේ මේ විදිහට ලොකු සිලිලාරයක් වෙනවා ලොකු සතුටක් වෙනවා ඒක තහවුරු වෙන්නේ ඒ අත්දැකීම නැවත නැවත පැමිණීමේ නිසා අපි ඒකට කියනවා මේක ආසේවනයේ ප්‍රත්‍යය ඊට පස්සේ භාවනා ප්‍රත්‍යය කරනවා ඒක වඩනවා. වඩ වඩා බලනවා. ඊයේ කරපු එකමද නැවත කරන්න කියලා. ඔක තමයි විද්‍යානුකූල ගතිය කියලා කියන්නේ. ඕනම කෙනෙක් ඕනම තැන කෙරුවොත් එකම ප්‍රතිඵලය දෙන්න ඕන. ඉතින් අර එක සැරයක් ආසිය ඇසුරු කරපු එක නැවත නැවත කර බැලීම තමයි අපි මේ වගේ නේවාසික බැඩමුළුවකදී කරන්නේ. ඒ නිසා බාධා කරන්නේ නැතුව මේකට අනුග්‍රහ කරනවා සප්පාය කරනු සලසලා දෙනවා කියන එකයි කරන්න තියෙන්නේ. එහෙම කරගෙන යනකොට හොඳ තලතුණකමක් එනවා. ඒ තලතුණකම තාම නැහැ. නමුත් අත්දැකීම් පැත්ත නම් හොඳයි කියලා හිතනවා. ගරුතර ස්වාමීන් වහන්ස හිමිදිරි උදයේ ඉහළ මළුවේ දකුණ වම වශයෙන් පාද තබා සක්මන් කළෙමි. එවිට සමහර තැන් රළු බවත් මෘදු සීතල බවත් পায়ට ගැටෙන විට තේරුණි. ටික වේලාවක් මෙසේ සක්මන් කරද්දී අවට පරිසරයේ ශබ්ද ඇසුණත් යහුසුළු ගමනට කිසිම බාධාවක් නොවිය. මෙසේ නොඇටි ඉදිරියට යෑම රොබෝ කෙනෙක් යනවා මෙන් පෙනුන අතර එය ඉබේ සිදුවන ක්‍රියාවලියක් ලෙස දැනුනි. මෙහිදී කකුලට ගැටෙන තියුණු ගල්වලින් එන වේදනාවන් කිසිම ගාණක් නැතිව නොනැවතී යාමට හැකිවිය. මෙසේ වීරය පෙරදරි කරගෙන යෑමේදී පැයක් පමණ කාලයක් ගත වුවත් කිසිම දෙහෙට්ටුවක් නොදැනුනි. ඉන්පසු පරයන්කයට ගිය විට නොබෝ වේලාවකින් හුස්ම රැල්ල තුනී වී හිස් තැනකට වැටුනි. වැටුන විට ඒ දෙසම නිදැල්ලේ බලා සිටියෙමි. වෙනදා එන නිදිමත ගතියක් නොතේරුණු අතර ශරීරය සැහැල්ලු විය. නමුත් ටික වේලාවකින් කකුලේ වේදනාවක් දැනුනි. මෙම වේදනාවට මුහුණ දීමට සක්මනේදී තරම් අපහසු විය. ඉරියව්ව වෙනස් කර পাය දෙසට සිත යොමු කිරීම සුදුසු දැයි ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් උපදේශක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගීත්වය පතමි. ත්වන් සරණයි. ඒ වගේ Tamanට අර වේදනාවක අතුරු ආන්තරගතයක් එනවනම් SMS දාන්න slowly mindfully silently මම දැන් ඉරියව් වෙනස් කරනවා කියලා විනිශ්චය කරලා ඊට ඇඟෙන් අහන්න මොකද්ද කරන්න ඕන කියලා ඒකට ඇඟ කියනවා ඊට පස්සේ කරන ක්‍රියාව නැවතිල්ලේ කරන්න. ඒක පාට කකුල දිගාරින්න යන්න එපා. නැවතිල්ලේ කරන්න. ඒ කරනකොට ඉරියව්ව මාරු වීම, ඉරියාපත සංදි එකින් එකට මාරු වෙන හැටි සනිකර අපබෝධයෙන්ම වෙන්න දෙන්න. සතියෙන් කරනවා. ඊට පස්සේ මේ කරන ක්‍රියාවලිය අඩුම සද්දයක් ඇති වෙන්න කරන්න. Tamange නිකුත් වෙන සද්ද අඩුම වෙන විදිහට කරන්න. ඔක තමයි SMS කියලා අපි මෙහෙදි උගන්වන්නේ. slowly mindfully silently ඊටාම නැවතිල්ල කරනවා සතියෙන් කරනවා වෙන සද්ද සියල්ලටම අහුම්කම් දෙනවා. ඒ කියන්නේ මගෙන් නිකුත් වෙන සද්ද අඩු කරනවා. මේ තරම් ඒක හිමීට කරනකොට සතිය කිසිම අඩුපාඩුවක් වෙන්නේ වේදනාව නැති වෙනවා සතිය කිසිම අඩුපාඩුවක් නැහැ. ඒ නිසා ඊට පස්සේ ලොකු ඉඩක් හම්බ වෙනවා. නැවත ආය අලුතෙන් පරියන්කයට ගිය කෙනෙක් වගේ ආස්වාස් ප්‍රසවාස නැත්තම් මූල කර්මස්ථානේ ෂෝක් එකකට බලන්න. ඒක නිසා එතනදී මේ ඉරියව වෙනස් කරුවට කමන්නේ වෙනස් කරන බව දැනගෙන නැවතිල්ල කරන්නේ සතියෙන් කරන්නේ නැවතිල්ල කියන එකට හිමි සද්දත් අඩුවන් කියන එක අඩංගුයි. ආන්න එහෙම කරලා බලන්න එතකොට පේනවා මේ වේදනාව ආපු වෙලාවෙ ඉඳලා අනික් වෙලාවට වැඩි සතිය දිනු වෙලා තියෙනවා කියලා තේරෙයි. ඒ නිසා වේදනාවක් නැතුව කරන මේ ආනාපාන වේලාවට වැඩිය වේදනාව පවතිද්දි වේදනාව හරහා ආනාපාන බැලුවොත් හෝ වේදනාවේ මූණ දෙන හැටි බලන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම වේදනාවට පස්සේ වැඩිපුර සතියක් සතියේ විවිධාංගීකරණයක් තියෙනවා. ඉතින් මේකට මේ වෛර කරන නිසා වේදනාවට වෛර කරන නිසා අපිට පාඩම ලබා ගන්න විදියක් නැහැ. නැත්තම් වේදනාව වෙන්නේ ලොකු තෑග්ගක් අරගෙන. ලොකු අභ්‍යාස පන්තියක් අරගෙන දක්ෂයා ඒක ක්‍රියාවත් කරලා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබනවා. වැඩි ශිල්පීය දැනුමක් ලබනවා. අදක්ෂයා වේදනාවට වෛර කරලා සතිය ගන්නවයි කියලා කණපින්දම් ගන්නවා. ඒ නිසා SMS එක දාන්න. නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව කරන්න තියෙන හැකියාව බලන්න. එතකොට Tamanට තේරෙයි වේදනාව ඇවිල්ලා තියෙන ලুকু පාඩමක් උගන්නන්න කියලා. ගරුතර ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාවේදී අත් දෙක තදින් ලනු කොටකින් බැඳා වාගේ හරියට ඇලීමක් පවතින අතර කකුලේ උඩ කොටසේ තද වේදනාවක් දැනෙනවා. එයට හේතු වන කාරණා පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. නිවන් මාර්ගයේ යෑමට භාවනාව කියා දෙන අපේ ස්වාමින් වහන්සේට මේ ගෞතම සතුනේදීම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවායි පතමි. ඉතින් මේකට කාරණාව තියෙන්නේ ඇඟක් තියෙන එක තමයි. ඇඟක් තිබුණොත් වේදනාව තමයි. බුදුජානනාංශී සඳහන් කරන ඉතාමත්ම අමාරුයි අපිට තේරුම් ගන්න මේ මරණයට හේතුව. මරණයට හේතුව අපි දීවැඩියාව නිසා කියනවා, පිළිකා නිසා කියලා කියනවා, බස් එක පල්ලේ වැටලයි කියලා කියනවා. ජීව ජීවත් වෙච්ච නිසායි මරණේ කියලා කාටවත් කල්පනා වෙන්නේ නැහැ. උපත්ය තමයි මරණයට ප්‍රධානම හේතුව සහ ආසන්නම හේතුව. කාටවත් කල්පනා වෙන්නේ නැහැ. කට්ටියට ඕන කරලා තියෙන්නේ ඉපත්‍ය තියාගෙන මරණේ නැති ජීවිතයක්. කොහොම දෙන්නද? ඉතින් බුදුහාමුදුරුවෝ තටමැව්වක් දෙන්නේ කොහොම? උපත්යත් එක්ක මරණය හම්බ වෙනවා. ඉතින් අපි මරණයට පස්සේ කියනවා නෑ නෑ මැරුණේ මේ පිළිකාවක් ආපු නිසා නැත්තම් මම සදාකාලිකව ඉඳ තිබ්බේ කියලා. ලෝකෙම කාලා තියෙනවා. ඒ වගේ මේ ශරීරයට අතන වේදනාවක් මෙතන කැක්කුම් වෙනවා මෙතන පිපුරුම් වෙනකොට අපිට කියන්නේ ශරීරයක් ඕන හැබැයි වේදනාවක් නැති එකක්. ඉතින් රබර් බෝනික් එක ගන්න ඕනේ. එහෙම නැත්නම් පුළුවන් නම් අංශභාගය හදාගන්න. ඒකට ඒ අංශෙන් ලෙඩ නැහැ. අනික් අංශෙන් දැනගන්න පුළුවන් මේ අංශෙ ඉතින් ප්‍රශ්න වෙලා තියෙන එතකොට කනගාටු. මොකද ලෙඩේ නෑ දැන්. වේදනාවක් නෑ කියලා. නිසා මෙච්චර ප්‍රසිද්ධ මෙච්චර අස්පනා අපිට තියෙන දේවල් අපිට ගැඹුරු ධර්මයක් බවට පත් කරලා තියෙන්නේ මේ ශරීරයට ඇති අනවශ්‍ය කෑදරකම නිසා. ජීවිතයට ඇති අනවශ්‍ය කෑදරකම නිසා අපි මේ හොඳට පේන කාරණා පැත්තක තියලා අනම් මනම් අවශ්‍යන. ඒ නිසා මේ ශරීරයේ තියෙන තාක්කල් මේක රෝග කැදැල්ලක්. මේක gaduwak. මේක තුවාලයක්. මේක ඇනිච්ච උලක්. හැම වෙලාවෙම ඉන්නේ වේදනා සාගරයක පතුලේ. ඉතින් අපි හිතන්නේ මට විතරයි ඒක තියෙන්නේ අල්ලපු ගෙදර එක්ක නන්නම් කිසිම වේදනාවක් නැහැ. ජොඩිය ඉන්න නැද්දකින් එන ගහන්න යන උණ්ඩ කියලා තමයි හිතන්නේ. උණ්ඩත් එන ගහලා තියෙන්නේ බලනකොට කියන්න දෙයක් නැහැ. මොකද අපිට පේන්නේ නැහැ. මොකද අපි හිතන්නේ අල්ලපු ගෙදර කට්ටියට වේදනාවක් නැහැ කියලා. එන ඕන එකක් මගේ කරගන්නේ తත්‍ර తත්‍ර අභිනන්දිනී සංසාරයක් තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ශරීරයේ ජීවිතය කියලා කියන්නේ මරණයේ පෙර ගමනක්. කය කියලා කියන්නේ වේදනා කැදැල්ලක්. මොන ඉරියව්වෙ තිබ්බත් නිච්ඡම්ම ගාවි කියලා බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා හැම ගහපු එළදෙනක් වගේ. මොන ඉරියව්වෙ හිටියත් රිදෙනවා. ඒකනේ අපිට එක තැනක ඉන්න බැරි. ගාය කඩි ගායේ තියෙන්නේ. ඒකට මාරු කරනවා මේකට මාරු කරනවා මොකද එක ඉරියව්වක ඉන්න බෑ. මේ වේදනාව නැති එකක් හිතනවා. නමුත් කබලෙන් රිපට වටනවා වගේ කොයි ඉරියවට ගියත් එකම වේදනාව. ඒ නිසා ආසන්න කාරණාව ජීවිතය කියලා හිතා ගන්න, කයි කියලා හිතා ගන්න. ඒක නිසා මිනිස්සෙකුට මෙහෙමනම් තිරිසනෙකුට අපාගත සතෙකුට, ප්‍රේතයෙකුට, අංශභාග වෙච්ච මිනිස්සෙකුට පිළිකාමාරුවක් ඔළුවේ දැන් තියනවා කියන මිනිස්සෙකුට නැත්තම් ගෙදර කෙනා ඇක්සිඩන්ට් වෙච්ච මිනිස්සෙකුට කොහොමද කියලා හිතා ගන්න. මේ අපිට මේ තියෙන මේ පොඩි වේදනාවටත් අපි මෙච්චර පෑම්පෙන්සල් ලියලා පාවිච්චි කරගොල්ලෝ ලියනවා ලෝකේ අනෙක් කෙනෙකුට ඇවිල්ලා තියෙන දුක් ගැන කතා කරනකොට මොනවද කතා කරන්න තියෙන්නේ ඒ නිසා අපි වතු ටික ගන්න ඉවසපම් පපුව කියලා ආස්වාද ප්‍රසවාස කරා එච්චර තමයි කියන්නේ ඔව්වට ඔය හේතු හොයන්න ගියොත් එහෙම කෙල්ලවරක් කරන්න බෑ මොකද ඊගාවට තියෙන දේ ලොක් කරලා පෙන්වන එක තමයි අපේ හිතේ හැටි. කවදාකවත් හිස් වෙන්න දෙන්නේ නෑ. බරපතල එකක් නැත්නම් ඊගාව තියෙන එක ලොක් කරලා පෙන්වනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් අපිට දීලා තියෙනවා ආස්වාද ප්‍රසආතය හෝ බිබි මෑකිලිම හෝ නැත්නම් ඉන්න ඉරියව්ව හෝ සක්මන හෝ වම දකුණු වශයෙන් ඒක පුරවන්නේ කියලා කියනවා මූල කර්මස්ථානේ එතකොට වේදන ගැන වේදන තියේදිත් මේක බලන්න දකින්න ඇසුරු පැවැත්ීමේ හැකියාව පුරුදු වෙනවා. පුරුදු වෙන පුරුදු වෙන වේදනාව තියෙන අපුරු ගතිය අඩු වෙනවා කියලා කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ පරියංක භාවනාව භාවනාව කරගෙන යන අතර ආශ්වාස ප්‍රාශ්වාස తত্ত্বය නොදැනී ගොස් යටි කයේ සැහැල්ලු తত্ত্বයකට පත්විය. සිතට කිසිවක් අරමුණු නොවි එම తত্ত্বයේ සිටීමට ආසා කළෙමි. එම తত্ত্বය ගැන පැහැදිලි කිරීමක් කරන මෙන්ද ඉදිරියට යන ආකාරයේද කාරුණිකව පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටිමි. ඒ තමන්ට තේරෙනවා නම් තිබුණ ආතති ගතිය අඩුවීමක් එහෙම නැත්නම් අසහනශීලී ගතිය අඩුවීමක් ඒක ධාර්මිකව ලබාගත් දෙයක් නිසා ਸਰුවඥාන්සේගේ උපදේශ වෙලා තියෙන එක නැවත නැවතත් ලබා ගන්න ලැබුණාට පස්සේ වැඩි වේලාවක් ඒකේ ඉන්න කුමක් කළ යුතුද ආන්නේ විදියට ගිහිල්ලා මේ දැනට ලැබිච්ච මේ తాවකාලික හෝ අසහනෙන් තොර ගතිය ආතතියෙන් තොර ගතිය වැඩි කිරීමට කටයුතු කරන එක තමයි ඊගාව අභ්‍යාසෙ වෙන්නේ තේරුම් ගන්න තියෙන්නේ මේක වෙනදටත් වැඩිය අසහනශීලිකමෙන් සහ ආතතියෙන් අඩුද වැඩිද කියන එක තමයි Taman තේරුම් ගන්න ඕනේ. අඩු නම් ඒක යන පාර හරි බවට දාල ලකුණක්. ඒක වැඩි කරන්න ඒක භාවිත කරන්න බහුලීගත කරන්න කියන එක තමයි උපදේශය කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස ඊයේ ධර්මදේශනාවේදී ඔබ වහන්සේ විදර්ශනා සමාධිය ක්ෂණික සමාධිය ලෙස හැඳින්වීය. මා ආනාපාන සතියේ සියලු ලක්ෂණ හා පොදු ලක්ෂණ අත්විඳ පැය එකක් දෙකක් පමණ ගැඹුරු සමාධියේ සිටිමි. එම සමාධිය හඳුන්වන්නේ ෂණික සමාධිය නමින්දැයි පැහැදිලි කර දෙන්න. එසේ නැත්නම් ෂණික සමාධිය පිළිබඳ තවදුරටත් කෙටියෙන් පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි. නෑ, ඇත්තටම සමාධිය ඇති වෙලා තියෙනවා නම් සමාධියක් ඇතුණාට පස්සේ සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති කියලා සමාධි වෙච්ච හිතට පෑදිදියක ගැඹුර පේන්න වගේ මූණි ඡායාව පේන්න වගේ Tamanට අරමුණ දිහා බැලීමේ වැඩි ඉර ප්‍රස්තාවක් ලැබෙනවා අරමුණ විනිවිද දැකීමේ සහ අරමුණ පිරිසිදුව දැකීමේ නිසා ඒක ක්ෂණික සමාධිය වුණත් කමක් නැහැ එහෙම නැත්නම් සමත සමාධිය වුණත් කමක් නැහැ බලන්න මේ සමාධිය ආවට පස්සේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව කොහොමද Tamanට පේන්නේ භාවනා කරපු ආස්වාද ප්‍රසවාස පේනවනේ ඒක කොහොමද පේන්නේ කියලා බලනවා මිස මේ සමාධිය සමතද විපස්සනාද කියලා ඒකෙච්චර වැදගත් වෙන්නේ නැහැ. ඒක මොකද හේතුව මේක වැඩිකල් මේ සමාධියෙන් වැඩ ගන්න ගන්න ඒ සමාධියේ වග විස්තර ඉස්සරහට තා පැහැදිලි වෙන්න ඉඩ තියෙනවා. ඒක එච්චරම ඒ නිසා වැදගත් වෙන්නේ නැහැ. සමාධිය පිළිබඳව මතවාද ප්‍රශ්න තියෙනවා. දාර්ශනික ප්‍රශ්න තියෙනවා. එහෙම නැත්නම් පොතේ දැනුම පිළිබඳ ප්‍රශ්න වලදී විතරයි ඔය ක්ෂණික සමාධිය සහ සමත සමාධිය කියලා දෙකට බෙදලා තියෙන්නේ අද භාවනා ලෝකේ බර ගානකට මේ ඔළුවට බරක් ඕක මේ සමතේද විපස්සනාවද කියලා. ඉතින් මේ සමත විපස්සනා කියන දෙක ਸਰවචනාංශප පිළිගත් දෙකක්. නමුත් මේ මූලධර්ම පටලවා ගන්න ලෝකේ මේක ප්‍රධානම පටලවා ගැනීම. ඉතින් ඒ නිසා මම නිතර මතක් කරන දෙයක් තමයි මේ මෑත කාලේදී ඔය අපේ ලොකු ශාන්සියට සමකාලීනව හිටපු තායිලන්තේ හිටපු ආචාන් චා ස්වාමීන් වහන්සේ සමත භාවනා විදර්ශනා භාවනා කියලා දෙක වෙන් කළ අඳුරගන්නේ නැහැ. ඒතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ යන්නේ මේ සමතද විපස්සනාද අපිට අවශ්‍ය නැහැ. අපිට ඕන තියෙන්නේ අරමුණ දිහා වෙනදට වැඩිය විසදව පිරිසිදුව බලන්න පුළුවන් නම් ඒක සමත සමාධිය වෙනත් කමක් නැහැ. විපස්සනා සමාධිය වුණත් කමක් නැහැ. ඒක නිසා මේ පිළිබඳ හිත වෙහෙසවන්න එපා. ඒක එච්චරම වටින කාලයක් නෙමෙයි මොකද භාවනා කරන යනකොට කොහොමඩත් ඉස්සරහට වැටෙයි. ඒක වැදගත් නෑ සත්‍ය දැකීම සම්බන්ධයෙන්. අපිට ඕනේ බලලා මැට් එකෙන් හරි ගමන්නේ මීයෝ අල්ලනවා නම් සමාධිය තියෙනවා නම් ඊගාවට කරන්න තියෙන දේ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න නැතුව ඒකේ ජාතකයේ හොයන්න යෑම අත්‍යවශ්‍ය වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ පර්යංකේ වාඩි වී භාවනාව ආරම්භීමත් සමග හුස්ම රැල්ල යටපත් වී ශරීරයේ ගැස්ම ඇතිවිය. ඔබ වහන්සේ ඊයේ දේශනා කළ පරිදි හුස්ම රැල්ල යලි යලිත් නොසොයා ශරීර විපර්යාස දෙස සතියෙන් බලා සිටීමට උත්සාහ ගතිමි. පපුවේ හා බඩේ මස් පිඬුවල වෙනස් ස්වභාවයක් දැනුනි. පැයක් පමණ අද සිටියෙමි. මේ පිළිබඳ තවම පොතපතින් හෝ කිසිම අවබෝධයක් ලබා නොමැති මා ඔබ වහන්සේගේ පිහිට පතමි. මා කරන දෙය නිවැරදි දැයි නොදනිමි. මේ පිළිබඳව කරුණු දක්වමින් පැහැදිලි කර දෙන මෙන් ඊතා කාරුණිකව දෙපා නැමද ඉල්ලා සිටිමි. යලිත් මේ ගැන විමසා කරදරයක් වේ නම් සමාවුව මැනවි. මෙපින් බලෙන් ඔබ වහන්සේට නිවන් සුව ලැබේවායි පතමි. හොඳටම වැඩි පාර ගියොත් එක්ක මරණක පිස්සු හැදෙනවා. මන්න ගැන ගාලල්ලා ඇසි අපි මේ කරන යන වැඩි ගම් පිස්සු වෙච්චා මොකෝ මරිච්චා මොකෝ මොකද භාවනා නොකරන පිරිසටත් පිරිසක් පිස්සු වෙනවා මැරෙනවා ඒ නිසා ඒක බාර ගන්න කැමති නම් දැන් මෙහෙදි මැරුණා කියලා අපි ගණන් ගන්නෙත් නැහැ රිට්‍රීට් එක ඇතුළේදී මැරුණා කියලා ගණන් ගන්නෙත් නැහැ මේගොල්ලෝ මැරෙන්න හදන ඇප්ලිකේෂන් එකේ අහනවා පිස්සු ඇජිත් ලෙඩ තියනවාද පරණ ලෙඩ තියනවාද මැරුණොත් මොකද කරන්නේ ආතන්න නෑ ඒක පිස්සු අප්පා ඌවත් එක පුළුවන් ද භාවනා කරා හතරකට කරකපලා හතර වහල් කඩ දෙල්ලෙනවා රීල උණ්ඩ ගන්න කියලා. එච්චරයි ආයෙ වෙන මොනවා. නැත්නම් රැයට ඌරු ආපුවාම දෙන්න පුළුවන්. හරියේ නැත්තම් gediya පිටින් ගෙදර යන්න පුළුවන්. බාහන හරියේ නැහැනේ මොන ප්‍රශ්න කරනවා ගෙදර යන්න පුළුවන්. එනිසාම කරගෙන යනට හරි පාරේ යනකොට විතරයි මතක තියාගන්න සැකේ පතු වෙන්නේ. වැරදි වැඩ කරන්න කිසිම සැකයක් නැහැ. යම් තැනක සැකේ ආව නම් මතක තියාගන්න පාර හරි ඇති. ඒකට පුදුම සැක පුදුම බය පුදුම අනිශ්චිතතාව එනවා. උන් ඕකට තමයි මායයි කියලා කියන්නේ. ඔය තමයි කෙලස් කියලා කියන්නේ. හරි පාරේ යනකොට හරියට නැකත් බලනවා ඔක්කොම කරනවා. කඩප්පුලි ගන්න කැමනා දහපතුරකම් පට්ටපඳුරුකම් කරන්න ගියාම උදේ කරන දවල් කරනවා දන්නේ. තෝක පිටින් කරනවා කාටවත් කියන්නෙත් නැහැ අහන්නෙත් නැහැ. වටින්නේ නැහැ මේ වගේ ප්‍රශ්න අහන කටියට මං වගේ මෙහෙම කියන එක. ඒකට ඉතින් කියවෙනවා මටත් කියවෙනවා ඒක මොකද්ද කියලා දන්නේ නැහැ. සමාවත් ඉල්ලලා තියෙනවා නරක දෙයක් ඇහුවනම් මාත් මේ බයිනවයි කියලා හිතන්න එපා. මගේ අත්දැකීමෙන් කියන්නේ හරි වැඩක් කරන්න ගියොත් තමයි ඔක්කොම ඔය සැක පාර හරිනම්. හරි පාර යනවනම් පුදුම සැක එනවා. වැරදි පාර යනවනම් ඔලොමොල කම තමයි. මොනවත් නැහැ ඔහේ කරනවා. ඊට පස්සෙත් ඒත් අපි විඳලා තියෙනවා. ඒ නිසා මේ වගේ තැනකට යනකොට කාය ජීවිත নিরপেক্ষව යන්න පරියන්කට යනකොට තමන්ගේ මගේ කය ජීවිතයත් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධත්වයට පූජා වේවා. කාය ජීවිත নিরপেক্ষව ගියාට පස්සේ ওই එන්න තියෙන ඔක්කොටම උත්තරය ඒකේ තියෙනවා. ඒකට කියන්නේ තනි වතින් සද්ධාව මේ කරන වැඩේ සද්ධාවෙන් කරන්ඩ මොකද සීලක පිළිහිట్లా නැතිනේ. අනිත් කවුරු හරි කියපු වැඩක් නෙමෙයි මම හිතලා කරනව නෙවෙයිනේ. ඒක නිසා එන ඕන දෙයක් බාර ගන්න ඉදිරියට යන එකයි ඒ විශ්වාසය ඇති කරන්නයි මම මේ කතා කරන්නේ. ඔය ඇති වෙලා තියෙන සැකේ මාර පාක්ෂික. කෙලෙසයක්. අපි මේකම කරගෙන යන් වැඩි දිගට යනකොට විශ්වාසය පහළ වෙන්නේ එකම දේ නැවත නැවත කිරීමෙන් ඒක කරන්න බැරි වෙන සැකේ තියෙන්නේ අපි සැකේ පිටු දැකලා සද්ධාවේ නැවත නැවත ඕක කරලා බලමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ හැම විටම ආධුනිකයෙකු ආධුනිකයෙකුසේ භාවනාව පටන් ගනිමි. ඉරියව්වට හිත යොදා මහත් ධෛර්යයෙන් භාවනාව ආරම්භ කරමි. ඇබ්බැහියට මෙන් ආනාපානය ආනාපානයට යොමු වේ. ප්‍රකටව දැනෙන තැන නාසිකාග්‍රය මුලදී ආශ්වාසය වම් නාස්පුඩුවෙන් ඇතුල් වී හිමිහිට සීතලට දැනෙන අතර ප්‍රශ්වාසය නාස්පුඩු දෙකම හරහා වේගයෙන් රස්නයට දැනේ. ටික වේලාවකින් ආශ්වාසයේ ඊතා සියුම්ව ඇතුල් වී ගොරෝසු වී නැවත සියුම්ව ගලාගෙන යන බව දැනේ. ප්‍රශ්වාසය දැනෙන්නේ මදක් ගොරෝසු වූ විට ගලාගෙන වේගයෙන් යන බවයි. ටික වේලාවකින් ආශ්වාසයේ කැඩි කැඩි වැදෙන අයුරුත් පසුව ප්‍රශ්වාසයේද කැඩි කැඩි වැදෙන අයුරුත් පසුව දෙකේ වෙනස නැති වී කැඩි කැඩි යන ධාරාවක් ලෙසත් දැනේ. මෙයද ක්‍රමයෙන් සියුම් වේ. ඉඳහිට ආනාපානයද සියුම්ව ප්‍රකට වේ. ටික වේලාවකින් දැනෙන නොදැනෙන තත්වයට පත්වී යයි. අරමුණ නොදැනේ. මතකයේද නැත. වේලාව හිතා ගන්නට බැරිය. වැඩි වේලාවක් ගත නොවේ. සිතවිල්ලකට අවදි වේ. නැවත ආනාපානය සිහිපත් කර ගනිමි. ඉහත සඳහන් ක්‍රියාවලිය වඩාත් වේගයෙන් සිදුවේ. මෙලෙස වට කිහිපයක් නැවත නැවත ඇතිවේ. මතකයක් නැති කාලය දිගුවේ. කාලය දික් වූ විට අවදිවන්නේ සතුටකටයි. ඒ සතුට ප්‍රමෝදය ඉහ වහා යයි. පාලනය කළ නොහේ. භාවනාව හරි ගියායයි සිතේ. මට භාවනාව හරි ගියා යන සිතවිල්ලෙන් සිත කැළඹේ. වෙනත් බාධකයක් විගසම ආනාපානයට මාරු වුණත් මෙතනදී ප්‍රීතිය ප්‍රමෝදය බාධකයක් වේ. ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් බවත් දනිමි. ඒත් භාවනාව ඉදිරියට යාමට මෙය ලොකු බාධකයක් යයි හැඟේ. මේට උපදෙස් දෙන මෙන් ඊටාම ඕනෑකමින් ඉල්ලා සිටිමි. මේකේ ලියවිලා තියෙනවා එක පරියන්ඛයක් ඇතුලේ අර වගේ ආහනපන ගුරු ස්වීම් සියුම් වීම් චක්‍ර ක්‍රීපයක් දැකලා තියෙනවා කියලා. ඉතින් ඒක හොඳ අත්දැකීමක්. මොකද පළවෙනි සැරේ සංසිඳනකොට නම් ලොකු ආසාවක් එනවා ජීවිතේ පළවෙනි වතාවට. ඊට පස්සේ ඒක දැන් ආයෙ අවිස්සෙනකොට කනගාටු වෙනවා. ඊට පස්සේ නමුත් ආයෙත් තැම්පත් කරන්න පුළුවන්. නමුත් ආයෙ අවිස්සෙනවා. ආයෙත් තැම්පත් කරන්න පුළුවන් කියනකොට තේරෙන පටන් ගන්නවා මේ දෙන්නා මේ තැම්පතුව සහ අවිස්සීම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍යවෙච්ච දෙයක්. තැම්පත් වුණොත් අවිස්සෙන අවිස්සනොත් තැම්පත් වෙනවා. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේ භාවනා භාවනා විසින්ම යනවා. තාන්න බලාගෙන ඉන්න තියෙන්නේ. සමහර විටක ඒ අවබෝධය නිසා මේ කියන විදිහට සතුට ප්‍රමෝදේ පහළ වෙලා ඒකත් පාදා වෙනවා. නමුත් ඒකේ චක්‍ර වර්ගයක් තියෙනවා. ඒ පළවෙනි වතාවට තමයි ඔය සිලිලාරයක් සහිත ලොකු ආස්වාදයක් එන්නේ. ආයේ දෙවෙනි සැරේ වෙනකොට ඒ හා සමානයි නමුත් ඊට අඩු එකක් සිද්ධ වෙන්නේ. තුන්වෙනි සැරේට වෙනකොට ඊටත් අඩුයි. ඒක හරියට අර බඩගිනි මිනිසෙකුට හොඳ මිහිරි ආහාර වේලක් දීපුවාම එමන්සේ පළවෙනි පිඩෙම්ම ලොකු ඕජාවක් ලබනවා ලොකු ආසාවක් ලබනවා ලොකු සතුටක් ලබනවා ලොකු සන්තෝෂයක් ප්‍රකාශ වෙනවා දීපේකරාට දෙවෙනි පිටේදිත් නැතුව නෙවෙයි නම පළවෙනි පිටේ විතර නෑ අන්තිම කාලා කාලා ඉවරලා පිඟාන පැත්තකින් තියෙනවා තව කණ්ඩ තියේදී පළවෙනි පිට නම් කන්නේ කාපිටි ඇටෝම් ගෙදර ගියා වගේ තමයි කන්නේ පළවෙනි පිට. අන්තිම වෙනකොට තමන්ම පැත්තක තියෙනවා. ඒ පිඩෙන් පිටට පිඩෙන් පිටට ගෞරවය රස ස්තුතිය එන්ටෙන්ඩෙන්ට අඩුයි. එතකොට මේ පළවෙනි පිටේ කාපු එක්කනාගේ අදහසත් ඇති වෙන්න කාලා ඉවර කරපු එක්කනාගේ අන්තිම පිටේ අදහසත් ගත්තාම සම්පූර්ණ දෙකක්. මේකට මේ ලස්සන කතාවක් ඔය ග්ලෑඩ්විල් කියන එකනා ලියලා තියෙනවා. කොකා-කෝලා හදන කම්පැනියට පෙප්සි කම්පැනිය අතිරේක නිෂ්පාදනයක් හදලා සීනි පොඩ්ඩක් වැඩි කරලා දැම්මා. දාපු ගමන් පළවෙනි උගුරේ පෙප්සි එක හරි සීනි අධිකයි මිනිසුන්ට පුදුම රසයක් එන්න ගත්තා. ද කොකා-කෝලා කම්පැනි වැටුණා. පස්සේ මේ ග්ලැඩ්විල් මහත්තයාව නෑ යා නෙවෙයි. මේකෙනෙක් අරගෙන තියෙනවා මේකට මොකද උනේ බලන්න කියන්න කියලා. CEO කෙනෙක්, Chief Executive Officer කෙනෙක්. එයා කරලා තියෙන්නේ දෙන්නෙකුට කියලා තියෙනවා මේක නම කියන්නේ නැතුව මේක Coca-Cola මේක Pepsi. මේක ඉවර වෙනකම්ම බොන්නේ. ඉවර වුණාට පස්සේ අදහස දෙන්න තව දෙන්නෙකුට කියලා දෙනවා පළවෙනි ෂිප් එක පළවෙනි උගුරු විතර බීලා කියන්නේ කියලා. පළවෙනි උගුරු විතර බීපු උගුරු විතර බීපු එකන පෙප්සි හොඳයි කොකාකෝලා හොඳ නැහැ කියලා. මුළු එකම බිව්වට පස්සේ සීනි වැඩිකම නිසා අන්තිම වෙනකොට පෙප්සි එපා වෙනවා. කොකාකෝලා එකට රස තියෙනවා. ඊට පස්සේ මෙයා මේ රිසර්ච් පේපර් එක ඉදිරිපත් කරාට පස්සේ මේකට පස්සේ කොකාකෝලා කම්පැනි ආයෙ දින මේ ලාභ ලබන්න පටන් ගත්තා. ඒක නිසා පළවෙනි සැරේට ලැබෙන මේ අපි කියන මුණත අත්දැකීම ෆේස් වැලියු එකත් එකම ඇතුළු කරගෙන ඉන්නකොට ඒකේ හැඩේ වෙනස් වෙන හැටි බුදුහාමුදුර තරම් දන්න කවුරක්වත් නැහැ. අපි මේ තියෙන හැම දැනුමක්ම මේ පළවෙනි සැරේ දැකපු දැනුම. ඕකම දෙවෙනි සැරේ වෙනකොට ඕක ඕකම නෙවෙයි. නමත් ඉතින් අර පහු පහු වෙනකොට කොයි කොයි එකත් කොව් කොව් වෙන ගතියක් තියෙනවා. ඒක තමයි භාවනා කරලා බලන්න කියලා කියන්නේ එකක් දැක්කට අහදිසි වෙන්න එපා. විනිශ්චයකට එළඹෙන්න එපා. ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒකම නැවත සැරයක් පෙන්න. ඒකම නැවත සැරයක් පෙන්න හදිසි වෙන්න එපා. ඒ අතරමැද අර්ථකථන දෙන්න, කොමෙන්ටරිස් දෙන්න, ඇයි මෙහෙම උනේ අහන්න. එතකොට වෙන්නේ තව සැරයක් කරන්න වෙලාව නැහැ. ඒකම නැවත නැවත කරන්න. ඉතින් භාවිතා කරනවා කියන භාවිත මනස කියලා කියන්නේ තලතුණකමක් කියලා. ඒකට පෙළඹෙන මනුස්සයත් මෝරච්ච මනුස්සෙක්. ඒ නිසා මේකේ අර එකම චක්‍රේ පසය වතාවක් සියුම් වීම සහ ගොරෝසු වීම අත්දැක්කා වගේ මේ වගේ ප්‍රීති ප්‍රමෝද ඇවිල්ලා බාධා වෙන එකත් ඉච්චර බරපතල දෙයක් නෙවෙයි. වෙන්න අරින්න නැවතන. වෙනකොට වෙනකොට වෙනකොට ඕකේ ওই තියෙන ඉහවාහ යන ගතිය පාලනය කරගන්න බැරි ගතිය වැඩිපුර බලන්න බලන්න අනිවාර්යයෙන්ම නතු කරගන්න පුළුවන් වශී කරගන්න පුළුවන් සිද්ධි කරගන්න පුළුවන් ගතියක් එනවා හැබැයි ඊට පස්සේ තව එකක් එනවා ඒ දෙකේ උනන පස්සේ තව පැත්තකින් අපි වගේ ආයේ කෝලම් කරනවා අපි මුකුලිත කරනවා ඔමරිපානවා ඒ හැම දෙයකම එකයි කරන්න ඕනේ එයාට එහෙම ඒක ඇති වෙනකන් රඟපාන්න දෙන්න එතකොට අන්තිමට යනකොට තියෙනවා කොයි එකේ වුණත් ඒ පටන් ගන්නකොට තියෙන මේ සිලිලාරය නැවත නැවත ඇසුරු කරනකොට ඇත්තෙම නැහැ. මොකේකවත්ම නැහැ. බුදුරජාණන් වහන්සේගේ රූපකාය විතරලු තියෙන්නේ නැවත නැවත බලන්න එකම සද්ධාව. මේ ලෝකේ වෙන මොනම වස්තුවක්වත් නැහැ කියලා කියනවා. ඒ වගේ නැවත නැවත බලනකොට සිලිලාරේ වැඩි වෙන දේවල් නැහැ ලෝකේ. එන්නෙන් අඩු වෙන එකයි තියෙන. ඒකයි අපි දවසින් දවස දේවල් මාරු කරන්නේ. එකම දේ දෙසරයක් දකින්න හම්බ වීම ඒකේ අගේ ආඩම්බර වීමක් අඩු වීමක් වෙනවා. භාවනා කරන එක න එකම දේ නැවත නැවත කිරීමෙන් මේකට උත්තරයකුත් දෙනවා ලෝක න්‍යායත් තේරුම් ගන්නවා බුදුහාමුදුරණ කරුව කිරීමකුත් කරනවා. ඒ නිසා මේකම දිගට කරන්න කරනකොට Tamanට තේරෙයි මේ නැවත නැවත කිරීමෙන් ලැබෙන අත්දැකීම පොත්පත් කියවීමෙන් ලබන්න බෑ කියලා. ගරු ස්වාමීන් වහන්සේ මා පරයන්ක භාවනාවේ ආනාපාන සතිය වඩන විට ආශ්වාසය ආශ්වාසයේ ලෙසද ප්‍රශ්වාසය ප්‍රශ්වාසය ලෙසද හඳුනා ගනිමින් සිටින අවස්ථාවේදී සමහර විටකදී ඉක්මනින් ආශ්වාස ප්‍රශ්වාස හඳුනා ගත නොහැකි මට්ටමකට පැමිණේ. එවිට මම එසේ වීම බලා හිඳිමි. මේ අතරතුර සිතිවිලිද පැමිණේ. මේ සිතිවිලිද මාගේ නොවන බවද ඒ සිතිවිලි පැමිණ යන බවද වටහා ගනිමි. ආශ්වාස ප්‍රශ්වාසයේ නොදැනී යයි. නමුත් එවිට මා මැරී නැති බවත් නිନ୍ଦ නොගිය බවත් වටහාගෙන මෙසේ පරයන්කයේම හිඳිමි. මේ අයුරින් පරයන්කයෙන් නැගිටින තුරුම හිඳිමි. ගරු ස්වාමීන් වහන්ස ඉදිරි ගමනට උපදේශක් දෙන සේක්වා. තව තවත් සත්‍ය අවබෝධ කර දීමට ඔබ වහන්සේ නිරෝගී වේවා. ත්වන් සරණයි. පරියන්කෙන් නැගිටලා දිගට නැගිටින්න නැතුව දිගටම ඉන්න එච්චරයි උපදේශය. මරණකන් නැගිටින්න එපා. ඒ ඔයගේ එන එන දේ බලන්න පුළුවන් නම් මොකට නැගිටින්න. අවසානට එන දෙයටත් බලලා එහෙම ඉන්න. ලියලා තියෙන තාලෙට ඒක තමයි කෙටිම උත්තරේ. මොනම විදිහකට ඉරියව් වෙනස් කර නැතුව ඉන්න ඉරියව්වේම දිගට ඉන්න. ඒක තමයි දෙන්න තියෙන උපදේශය. මොකද අනික් කරුණු ලෑස්ති නම් අපි කලදුටු කල බැලිහ එකක්ම කිව්වා වගේ බාධක නැත්තම් දිගට ගෙනියන්න වැඩ පිළිවෙල. අලුතෙන් උපදෙස් ඉල්ලන්න යන්න එපා. මහා කලාතුරකින් තමයි අපිට මේ ඔක්කොම පේ වෙලා සෑහිලා සීහිලා එන්නේ. ඒ වෙලාවට පුළුවන් තරම් ඒ ගත්ත ඉරියව්ව දිගට ගෙනියන එක තමයි කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමින් වහන්ස පරියංකයේ ආනාපාන සති භාවනාවට පිවිස ඊටමත් කෙටි කාලයකින් ආනාපානයන් පහක් හයක් පමණ ගෙවී යද්දී සිත ඒකාග්‍ර විය. ඒ සමගම සිතට යොමු වූයේ අඳුරු බවකි. ඒ සමගම ඒ අඳුර තුල යට දෙසට යොමු වූ කැරකී ගිය වරන් ඇතුලේ හක් ගැඩියකට සමාන වර්ණයෙන් යුතු යමකට සිත යොමු විය. එකඟව පැවැති සිතට සිදු වූයේ කුමක්දැයි කිව නොහැක. වෙනත් ලොවකට ගියා වැනිය. කිසිදු ශබ්දයක් ඇසුනේද නැත. ශබ්ද පිළිබඳ හැඟීමක්ද නැත. සිතිවිලිද නැත. පැයකට වඩා දිගු වේලාවක් එසේ ගත වී නැවත ඇස් ඇරෙන විට සිත ඊටමත් පිරිපුන් ගතියකින් හා හැඟීම් වලින් තොර විය. වාඩි වූ ආකාරයේ කිසිදු වෙනසක් සිදු වී තිබුණේද නැත. ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ తত্ত্বය නැවත පරයන්කයේදී සිදු වූ අතර එතරම් දිගු වේලාවක් රැඳී සිටියේ නැත. එහිදී කලවර බව හා හැඟීම් වලින් තොර බවත් නිශ්ශබ්ද ශබ්ද ආදිය පිළිබඳ හැඟීමක් නොතිබුණු බවත් පැහැදිලි විය. ස්වාමීන් වහන්ස මේ අපි වඩන්නා වූ භාවනාවට හිතකර තත්වයක් නම් ඉදිරියට තවදුරටත් යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක දිගටම මේක කරනවා. දැන් අපි හිත හරි කියන උපකල්පන ඉදන් දිගට කෙරුවොත් මේක සිද්ධ වෙන වෙලාව කියලා කරන්න පුළුවන් මට්ටමට නැවත නැවත සිදුවෙන වාර ගන්න වැඩි වෙනවා. නමුත් අර ඉන්න කාලය අඩු වෙන්න පටන් ගන්නවා. මොකද අර සිලිලාරේ එන්න එන්න අඩු වෙනවා. එතකොට ඒක නිකන් එදිනෙදා දෙයක් බවට දවල්ට කනවා රැයට කනවා වගේ සමාධිය යන්න එන්න පටන් අර ගන්නවා. ඒ වෙනකොට පරීක්ෂණයට ලක් වෙන්න ඕනේ මගේ හිත සමාධි හිත සහ සමාධි නැති හිත කියන දෙකෙන් එකට කැමැති එකට අකමැති මේ මනාපමනාප දෙක තියෙනවාද කියලා. නිතරම සමාධියට යන්න පුළුවන් කෙටි කාලයකට හරි ගතිය තියෙනවා නම් ඒ යෝගාවචරට ඊකාටන අභ්‍යාසය තමයි සමාධි වෙච්ච හිතත් හිතක් සමාධි වෙච්ච නැති එකත් හිතක් මේක යකට කෑල්ලක් මේ කාන්දම් කෑල්ලක් ඕන වෙලාවක යකඩ කාන්දම් කරන්න පුළුවන් කාන්දම් යකඩ කරන්නත් පුළුවන් ඔය දෙක කෙරෙහි නොසලෙන බවක් මේක වුණා මේක නෑ කියලා වෙනසක් දකින්න නැතුව දෙකටම සමහිත එන්න පටන් මේ කියන මට මේ තාම එච්චර ගිහිල්ලා නෑ මේ නැවත නැවත වහා සමාධියට හිතනට වැඩි ඉක්මනට සමාධියට යන්න පුළුවන් බව තේරෙයි නැත්නම් ඔක අනිත් පැත්තෙන් කියතකේ රැඩිකල් වාදීව අපේ හිත කොච්චර ඇවිස්සුනත් සමාධියේ ඇවිසිච්ච හිතෙත් තියෙනවා දන්නේ නැතිකමයි ප්‍රශ්නේ. ඕනම ඇවිසිච්ච හිතක ඒකාග්‍රතාවයේ පැත්තකට වෙලා ඉන්නවා. ඇවිසිච්ච බවට බොහොර දැම්මොත් මාරපාක්ෂික වෙනවා. ඇවිසිච්ච හිතේ ඒකාග්‍රතාවයේ තියනවාද කියලා බලන හිත බුද්ධ පාක්ෂික වෙනවා. ඉතින් ඒක ලේසි නෑ එවැනි දෙයක් විශ්වාසය ඇති කරගන්න. මේ අපි කරන්න හදන්නේ ඇවිසීම නැතුව ඒකාග්‍රව පෙන්නන්න. ඕනම ඇවිසිච්ච හිතක මේ ඒකාග්‍ර භාවය කියන එක තියෙනවා. මුළු ගැන්විලා තියෙන්නේ ඒක ඉස්මතු කරලා ඉස්සරහට ගත්තොත් ඕනෙම වෙලාවක සමාධිගත වෙන්න පුළුවන්. ඒක තමයි භාවිත මනස කියන්නේ. ඉතින් අන්තිමට වෙන්නේ මොකද්ද? ඒකාග්‍ර මනසටයි විසිච්ච මනසටයි දෙකටම සමහිත කැළඹිච්ච වතුරයි තැම්පත් වෙච්ච වතුරටයි සමහිත දෙන තරමට මේ ඒකාග්‍රතාවයේ gedara කෙනෙක් බවට පත් කරගන්න. සෙකන්ඩ් නේචර් එක නැත්නම් හුරු කරගන්න හුරු කරගත්තට පස්සේ අරකට කැමැත්ත මේකට අකමැත්ත කියන ආතතිය අපෙන් ඉබේම දුර වෙලා යනවා. හැබැයි ඒක සාමාන්‍ය භාවනා නොකරන කෙනෙකුට හිතා ගන්නවත් බෑ. කොහොමද මේ සමාධි මනසටයි සමාධිත්‍ය මනසටයි සමහිත දෙන්නේ කියලා. නැත්නම් ඒක තමයි බුදුචානන්තික තියෙන ඒ ශ්‍රේෂ්ඨත්වය අමාරුවේ ලබාගත් සමාධිය සමාධි නැති හිතක් එක්ක ගලකට දෙකේ වෙනසක් නැහැ දෙකම එකයි කියන මට්ටමට එහෙම නැත්නම් කම්පන නොවන මට්ටමට යණ්ඩයි පාර හැදීගෙන එන්නේ කියලා ලෑස්තිලා යන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අදට ප්‍රශ්නේ එපමණයි. අපි කාලෙත් හරියටම වගේ පැය ගත වීම වෙලා තියෙනවා. ඉන් සතිವಾರේ સમાપ્ત කරන්න ඉස්සලා කාට හරි වෙන කිව යුතු කළ යුතු යමක් තියෙනවා නම් සාකච්ඡාවට සම්බන්ධ අපි එකට වෙලා ගන්නවා නැත්නම් අපි මෙතනින් පස්සේ සක්මන සඳහා කාලය ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැයි වෙන ප්‍රශ්න නැති නිසා මෙතනින් අපේ වැඩසටහන නිමාප්ත බවම ප්‍රකාශ කරනවා. පැයකින් නැවත අපි පරියංක භාවනාවට එකතු වෙනවා. මේ තාක් මේ ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙලට සම්බන්ධ වෙච්ච ශිළු දනාඩම තෙරුවන් සරණයි.